තව දෙන්නෙක් ඉන්නවා ප්‍රශ්න අහන්න. උදාර මහත්ම අවසරයි අපි හඳුරන්නේ. ආව එනවා නේද? එහෙනම්. අවසරයි අපි හඳුරන්නේ මගේ ප්‍රශ්නේ මේ දැන් ඔබ වහන්සේ කියවනේ තේජෝ ධාතුව මගින් තවත් රූප කලාප ඇති කරන්න පුළුවන් කියලා. පුළුවන්. එතකොට අනිත් අනිත් අනිත් ධාතුන් වලට ඒ හැකියාවක් නැතිද? අනිත් ධාතුන්ටත් ඒ හැකියාව තියෙනවා. දැන් තේජෝ ධාතුව විශේෂ වෙන්නේ මේකයි. දැන් අපි හිතමු චිත්තජ රූප ඇති කරන්න නම් නැවත නැවත සිත ගොඩනගන්නට ඕන. එතකොට අපි එකපාරක් හිතුවහම එකපාරක් එකෙන් රූප ගොඩනගෙනවා ආයෙත් රූප ගොඩනගන්න ඕන ආයෙත් හිතන්න ඕන. හැබැයි තේජෝ ධාතුවේ විශේෂත්වය තමයි ඒ හටගන්න රූප කලාපයේ ඇතුළෙම තේජෝ ධාතුව තියෙනවනේ. එතන නිසා ඒකෙන් ආය රූප පදන උපතපම ඒ උපත්තන එකෙත් තේජෝ තියෙනවා ඊට පස්සේ ඒකෙනොත් රූප පදන ඒකෙත් තේජෝ තියෙනවා අන්න එහෙම වැල නොකැඩී යන්න පුළුවන් තේජෝ ධාතුවේ ඒ නිසා ඍතුජ රූප චිරපවත්මට ගොඩක් මූලික වෙනවා අර දැන් ආහාර ආහාරජ රූපේ පවා හේතු වෙන්නේ මේ ආහාරයේ ශක්තිය තියෙනකන් ඒක සේ වෙලා සේ වෙලා දැන් සාමාන්‍යයෙන් මනුස්ස කයක උනත් ගන්න ආහාරයක් දින 7ක් පමණ ඒකෙන් ශක්තිය ගොඩනගන්න පුළුවන් කියනෝනේ සේ වෙමින් සේ වෙමින්. ඒතකොට දින 7න් පස්සේ ඒකෙන් අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන්න තරම් අර ඕජා ගුණය ප්‍රබල වෙන්නේ නැහැ. එතකොට ආය ආහාර ගන්න වෙනවා. ඊළඟට කර්මජ ශක්තියත් ඒ වගේ. ඒ කර්මය අවසන් වුණොත් ආයි ඊට පස්සේ ඒ රූප කලාප නඩත්තු වෙන්න විදිහක් නැහැ. හැබැයි ඍතුජ රූපයේ තියෙන විශේෂත්වය තමයි ඒකෙන් ආයි ඍතු උපදවනවා. ඒකෙන් ආයි ඍතු උපදවනවා. ඒ නිසා මේක නඩත්තු වෙවි යාමේ විශේෂතාවයක් තියෙනවා. ඒකයි ඍතුජ රූපයේ තියෙන විශේෂත්වය. තේරුම් ගන්න එක පැහැදිලි වුණා. වංශතේ.